නමුත් බුදුහාමුදුරු දීලා තියෙන ආනාපාන මේක අල්ලගෙන ඕක දිගේ ශූන්‍යතාවයට යන්න. එහෙමනම් පටන් ගන්නකොට ඕලාරික වෙනකොට එන්න එන්න දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති කියපේක එන්න එනකොට රසං වාස සන්තෝ රසං අස්ස සාමිති කියලා කෙටි වෙන්න පටන් ගන්නවා. එහෙමමනේ කෙලිම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒක වෙන්න අනික් ඔක්කොම පරිසර කරුණු හරියන්න ඕනේ. ආන්න එහෙම වෙලා මේ පටවිද ඔය වායෝ ධාතුව පටවි ධාතුව පෙන්නනවයි කියලා මම සාමාන්‍ය බණේදී කියන්නේ සක්මන් කරනකොට. පොළවේ තියෙන තද ගතිය හෝ මෙලෙක් ගතිය කකුලේ තියෙන තද ගතියට වැටහෙනවා. අද දෙදමක් මං හිතන්නේ දෙපොලක්කට සඳහන් කරලා තිබුණා මේක විලුඹෙන් පටන් අරගෙන ලේ වකේ හරහා ගිහලා කොට්ටෙට ගිහිල්ලා ඇඟිලි වල තේරෙනවායි කිය. ඒ කකුලේ පටවි ගතිය. මේක ලනුපැදුර නම් මේක වැල්ලක් නම් මේක තන බිස්සක් නම් මේක සිමෙන්තියක් නම් අපිට ඒකත් තේරෙනවනේ. ඒ දෙකේ ටෙක්ස්චර් එක තේරෙනවනේ. ඒ ආකෘතිය තේන. ඉතින් ඔය පටවි ධාතුව පටවි ධාතුවේ හැප්පෙනකොට තේරෙන එක හුස්මේදී වගේ නැතිවීමක් වෙනවට වඩා සිද්ධ වෙන්නේ ඔය සක්මන ඉබේ වෙන්න පටන් ගන්නවා. කරන කෙනෙක් නැහැ. ඔහේ සක්මන යන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා අනායාසයෙන් කරනවායි කියලා. පටන් ගන්නකොට ආයාසයෙන් තමයි අපි වම දකුණු උස්සලා තියන්නේ. පහු වෙනකොට පහු වෙනකොට අනායාසයෙන් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හොඳට අදිස්ථාන කරන දානේ පාත්‍රය අතර ගත්තට පිටක් දෙකක් සතියෙන් වළඳන්න පුළුවන් ඊට පස්සේ ওই කොන්ක්‍රීට් මැෂින් එකක් වගේ 3යි 2යි 1යි කලවම් කරුවා ගැව්වා බක් බක් බක් බක් බක් අහගෙන අහගෙන අහගෙන ගියාට පස්සේ ඔන්න බඩ බොක පීරලා ඡායාව මත වෙනකොට මතක් වෙනවා කාලා ඉවරයි කියලා පළවෙනි එක බොහොම ආයාසයෙන් තමයි මම මේ බල බල රස බල බල කරනවා දෙක තුන හතර යනකොට කිඹුලෝ මැටි කිරි මැටි ගිලින්නා වාගේ ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. මොකා කනවද මොනවා කනවද කියලා ගානක් නැහැ. දායකෝ එහෙම බලන්න හිටියොත් නම් නම් ටිකක් පොඩ්ඩක් ඔය සැලකිල්ලක් තියෙනවා. බුරුමේ ඉන්නකොට ඔයගේ වාඩි වෙනවා සංඝයා වහන්සේලා එතන 300ක් විතර වගේ. ඒක මේෂක 6 දිනක් විතර වගේ දාලා මුළු හෝල් එකේ පේන්න වාඩි වෙච්චාම ඉතින් දායකයෝ ඇවිල්ලා කරන දේ කැමරාවක් අල්ලගෙන කර කර බල බල ඉන්නවා ඉතින් ටෙලිවිෂන් කැමරා. ඒකට හරි සීරුවෙන් බත් කන්නේ. හැම පිටක්ම සතියේ. අර කැමරාවට බයින්ද බුදුහාමරට බයින්ද නෙවෙයි. කමටහනින්ද නෙවෙයි. ඒ ඒ දායකෝ හරි ආසයි. ඒගොල්ලෝ මගුල් ගෙවල් වලට එන්නේ අපි වගේ මල ගෙවල් වලට එන්නේ පිංකමට. මගුල් ගෙවල් වලට ඇවිල්ලා කප ජෝඩුවක් තින්නවා. සංඝයාට कांड දීලා ඉතුරු ටික තමයි කන්නේ. හොද්දටම कांड දෙනවා. හැබැයි එදාට වීඩියෝ කරනවා. ඉතින් කට්ටිය සුපර් බුද්ධ වෙනවා ඒ වෙලාවට. නිවන් දැක්කා වගේ නිකන්. දැන් උනත් බෙදෙන්න කැමරා එකක් ගේන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න ඔක්කොමලා බොහොම නිකන් ආයේ මොකොත් නැහැ කිලින්ම උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා ඔන්න ඔක්කොම පටන් අරගන්න. සක්මනේත් ඕම තමයි. මුලින් මුලින් සක්මන් කරන්නේ හිටියට ඉබේම යන්න පටන් ගන්න. ඒකට පේන්නේ ආහතය ඇවිදිනවා වගේ කියලා. බත් කනකොටත් එහෙමයි. නානකොට පොඩ්ඩක් බලන්නකෝ. දත් මදිනකොට පොඩ්ඩක් බලන්නකෝ. පටන් ගන්නකොට අපි කොච්චර උනන්දුවෙන් සතියෙන් යුක්තව කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරාට ටික වෙලා ගියාට පස්සේ යන්ත්‍රේ වැඩ කරන හැටි. ඒකට කියන ඕටෝ පයිලට්ින් දානවායි කියලා. ඉතින් බොහොම ඉක්මනට යනවා මේ මෝඩ මූඩ් එකට අපි. වැඩි යනවා. නමුත් ඒ තුල අර ගොරෝසුව තිබුණ එක සියුම් වෙන හැටි, දුර තිබුණ එක দূරේවා සාන්තිකේවා, හීනංවා පනීතංවා අජත්තංවා බහිද්දා ඔකේ අට ආකාරයක් තියෙනවා දේශමානයේ දිගේ. කාලමානයේ තුනයි ආනපානේ ඔය 11ම දැක්කේ නැත්නම් අපි ආනපානේ දැක්කේ නෑ කියලා බුදුහාමුදුරු කියනවා. මේක දකින්නකොට මොකද වෙන්නේ මුලින් මුලින් තිබුණ ගොරෝසු ආනපානේ සියුම් වෙනකොට නින්දර ගියේ නැතුව බේර ගන්න පුළුවන් වුණොත්, හයියෙන් හුස්ම ගන්න නැතුව බේර ගන්න පුළුවන් වුණොත්, හිත වට ගන්න නැතුව ඉන්න පුළුවන් වුණොත්, නිකන් ඉර නගිනකොට තරු මැකිලා යන්නේ. ඉර නගිනකොට හඳ බැහැගෙන හඳ නිකන් මැකිලා යන්නේ. ආන්නේ වගේ සංසිද්ධියක් ශූන්‍යතාවයේ දිගේ යනවා. එතකොට හුස්ම දෙක වෙනුවට ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙදුවට මැද විශාල ශූන්‍යතාවයක් හිස්තැනක් එහෙම නැත්නම් අපි ગેප් එක කියලා කියනවා. පේන්න පටන් ගන්නවා. අපිට පේන්නේ නැති දැන් බලන්නේ නැති ඉන්න බලන්නේ නැති මොකද බයයි හුස්ම නැතුව මැරලා දන්නේ හුස්ම නේ බණ කියන්නේ ඒ නිසා වෙච්ච නැති කිසි කෙනෙක් නැහැ මේ ස්වභාවය. භාවනා කරනකොට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. පේන්නේ නැත්තේ බය නිසා. ඒකයි අවිද්‍යාව කියන්නේ. දැන් බණ ඇහුවට පස්සේ අපිට පුළුවන් නැත්නම් වරද්දයක් කමටහන් සූදුනාට පස්සේ ඒක බලන්න පුළුවන්. මොකද්ද බලන්නේ? හුස්ම නෙවෙයි බලන්නේ. හුස්ම බලන ගමන් බලනවා. හුස්ම දෙකක් මැද මොනවද තියෙන්නේ. දැන් අපිට සද්දයක් ඇහෙනවා. ওই සද්ද එක දිගට නෑ. ඒ සද්දේ උච්චාවච භාව තියෙනවා. නමුත් අපිට පේන්නේ එක දිගට වගේ ඒක නිසා කියනවා මම කියන සද්ද ඇහුනොත් පළවෙනි මයන්න කියලා. දෙවෙනි මයන්න කියන්නේ ඉතලා හිස්තැනක් තියෙනවා. නැත්නම් අපිට සද්ද ඇහෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිස්තැන තියලා කතා කරනවා. ඒතර පළවෙනි මම අහන මිනිහට වැඩිය නාකි මිනිහෙක් තමයි දෙවෙනි මයන්න අහන්නේ. ඌ වයසට ගිහිල්ලානේ. ඒ තරම් මේ අතරමැද තියෙන දේ වහලා තමයි අපිට මේ මායя ගේම ගහලා තියෙන්නේ. අපි ඒකට කියනවා නිච්ච සංඥාව කියලා. අනිච්ච සංඥාවෙන් බැලුවොත් අපිට ආකාසානං ඡායතනෙ කියලා කියන්නේ ආකාශය අනන්තයි. බැලුම් බෝල ගන්න සීමිත වුණාට මේ ආකාශය අනන්තයි. මේ පඨවි ආපෝ තේජෝ ආසේ හැසිරෙන වේදිකාව අනන්තයි. ඒක දහස දස දහස සක්වල පැතිරෙනවා. ඒක සීමා කරන්න බෑ. නමුත් අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ. ඉදරන්න ගෝචර වෙන්නේ ගෝචර වෙන්නේ අර හැප්පෙන දේවල් විතරයි. ඕලාරික සුකුම හීනේ පණී හීන පණීත ධූරේ සන්ධිකේ හැප්පෙනවා. ඒ අතරමැද කොටහ නැත්නම් මේ ශූන්‍යතාවයට පාර කපන එක හැප්පෙන්නේ නැහැ. ඒකේ ඉඳුරන්ට ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම වචනයක් හොයලා දෙම මම ඒකට බැනමුත් ඇහුවා. විඥානයක් තියෙනවා ඉන්ද්‍රිය බද්ධ නැති. ඉන්ද්‍රිය බද්ධ තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉන්ද්‍රිය තමයි ඇහැ, කන, නාසය, දිව, කය. මේන් එහා ගිය මේ පහටම අහුවෙන අනින්ද්‍රිය බද්ධ කොටසක් තියෙනවා මෙතෙක් කල් අපි දැකලා නැති වෙන්න පුළුවන්. ඒ හේතුව බලපු නැති හින්දා. ඒ හේතුව කමඨාන් සුද්ධ වෙච්ච නැති නිසා. ඒ හේතුව බුදුන් දැකලා නැති හින්දා. දැක්කනම් පේනවා හැම සංසිද්ධියක් මැදම ඒ හිස්තැන් තියෙනවා. අන්නේ හිස්තැන් වලට අපි භංගුර කියන වචනේ පාවිච්චි කරනවා. සිංහලේ මේකට කියනවා ක්ෂණ භංගුර භාවය කියලා. මොහොතින් මොහොතට මේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. තිත් තිත් පෙලක් තියෙනවා අපිට වෙන්නේ අකුරක් වගේ. අපිට වෙන්නේ ඉරක් වගේ. හැබැයි තියෙන තිත් පෙලක්. ඔය බලනකෝ මේ මේ නත්සත්‍රේ පෙන්වන්නේ ඔය නැකත්තරු ගෝනුස්සෙක් වගේ කියනවා පච කොහෙදෝ තියෙන තරු ටිකක් අඳගෙන ගෝනුස්සගේ හැඩයක් අඳගෙන තියෙනවා ඊට පස්සේ කන්‍යා ලග්නය කියලා කියනවා මිතුන ලග්නය කියනවා පච මේ අතරින් බෙදෙන තිත් ටිකක් තියෙනවා ඒ ඩෝප් වෙච්ච එකේ කියුපයක් වෙන්නේ තියෝවා ඒව මේ මේ එක තිරයකත් නෙවෙයි තියෙන හුඟා කාලෝක වර්ෂකණන් ඇතුළත. දැන් ඔය ටෙලස්කෝප් මර මෙව හොබල් ස්කෝප් දැම්මට පස්සේ පේනවා. අඩු ගානේ ඔරයන් ටිකවත් මේ තිරයක තියෙන කන්නේ කොහෙදෝ තියෙනව අපිට පේන්නේ ඒ නිකන් හැඩයකට. මේ විදිහට හැඩයක් හදාගත්තට පස්සේ තමයි කෙලෙස් උපදින්න පටන් ගන්නේ. නিত্য සංඥාවට එන්න පටන් ගන්න. ඉතින් භාවනාවේදී ශූන්‍යතා භාවනාවට යනකොට මෙවුවා තියෙන දේවල් වලට වැඩි නැති දේවල් පෙන පළවෙනිම ඒක තමයි ආකාසානං ඡායතන කියලා හදාස් කරන එක ඇත්තටම සමත අවස්ථාවක්. නමුත් විපස්සනා කරන අයට අනන්තවත් හම්බ වෙනවා. ඒගොල්ල කවදාකවත් ඒක වාර්තා කරන්නේ නැහැ. හැබැයි අද 3-4 දිනක් තියලා තිබුණා මට හුස්ම දෙක අතර හිස්තන පේන්න පටන් ගත්තා. ටික වේලාවක් යනකොට ඒ සමහරයකට බයයි. ඒ බයේ ලකුණක් තමයි නිදිමත කියන්නේ. බයේ ලකුණක් තමයි හයියෙන් හුස්ම ගන්න පටන් අරගන්න. බයේ ලකුණ තමයි ඒ වෙලාවට තද්දෙන්න ඇහෙන්න පටන් ගන්නවා. වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඇයි මේක දැන් මැකීගෙන යන වෙලාවනේ. ඉතින් කාටද පුළුවන් එන්නේ ඒ ඔක්කොම සද්ද මැද වේදනා මැද නිදිමත මැද මේ හුස්ම ගෙවෙන ආකාරය දකින්න යාට කිතකි ඔන්න ශූන්‍යත භාවනා කරන්න කෙනෙක් කියලා.